ඊළඟට බුද්ධික මහත්මයා ප්‍රශ්නයක් ආදී ටිකක් දිගයි දුෂ්චරිතේහි නොහොත් දිගින් දිගටම කාමේහි හැසිරෙන්නා වූත් රාගෙහි ඇලෙන්නා ඇලෙන්නා වූ බොහෝ වයස්ගත සත්වයන් හෙවත් නාම රූප ධර්මතාවයන් ගැන සමාජ මාධ්‍යයේ නැසම් කටකතා ඔස්සේ නොඑක් අප්‍රසන්න දේ දකින්නට ලැබෙනවා. ඒවා කෙරෙහි සත්වයා මනසින් ආරම්මණයක් උපදවාගෙන චිත්ත වීති ඇති කරගෙන ද්වේෂය, මෝහය හටගෙන කර්ම සකස් කරමින් නැවත භවය සකස් කරගන්න. එසේ අකුසල් සිත් ඇතික ඇති නොකර පටිච්ච සමුප්පාදයේ හේතුඵල ධර්මය නුවණින් විමසමින් සිහියෙන් මෙනෙහි කරමින් සාමාන්‍ය ක්‍රමයට එනම් ධර්මයේ හැසිරෙමින් ඉන්ද්‍රිය සංවරයක් ඇතිව වාසය කරන සත්පුරුෂ සත්වයාට ඇති වූ සදෝෂ චිත්තයට අසුභ භාවනාව වඩමින් වේදනා පස්සනාවේ දුක්ඛ වේදනාව ඔස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීමෙන් මෛත්‍රිය පතුරවමින් මානසිකාර්ය කළහොත් ක්ලේශයන් දුරු වී එවැනි සත්වයන් මරණින් මත්තේ නැවත නැවත පංචස්කන්ධයක් ඇති වෙනවාද එසේ පංචස්කන්ධයක් අනිසි ලෙස නොපැවැත්වීමට කුමන අරමුණු කරගෙනද අරමුණු ආකාරයෙන් දැයි විදර්ශනා භාවනාවක් වඩන්නේ. ඊය පැහැදිලි කර දෙනමින් මෙත් සිතින් ඉල්ලා සිටින්න. ඔව් දැන් යම් කෙනෙක් කරන වරදක් දැකලා අපි මනසින් ගැටුනොත් ඒක පාදක කොටගෙන අපි කර්ම රැස් කරගෙන භවය දිගින් දිගට පවත්වනවා. ඒ වගේම අනිත් කෙනා කරන වරද දැකලා අපි ඒක අනුමත කළත් අපිට ඒ ගැටලුවම මතුවෙනවා. අපි මේ බඳු තැන්වලදී කල යුත්තේ අනිත් කෙනාගේ දෝෂයක් දකිනකොට මේ සංස්කාර ධර්මයන් පැවැත්වීමේ තියෙන දෝෂයත් හේතුඵල වශයෙන් මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයත් ඒ ඒ පුද්ගලයාගේ සාංශාරික දුර්වලකම් මේවා පැහැදිලිව සහේතුකව දකින්නට වෑයම් කරන එකයි. ඒ කියන්නේ හේතුඵල වශයෙන් සහ කුසල අකුසල කර්ම විපාක වශයෙන් කම්ම නියාම, චිත්ත නියාම ආදි වශයෙන් මේ හේතුඵල ධර්මය විග්‍රහ කරලා බැලීම තමයි එතනදි කල යුත්තේ. ඒක තමයි විදර්ශනාව හැටියට අපි දැක්ක යුත්තේ. ඊළඟට ත්‍රිලක්ෂණ වශයෙන් අපි දකින්නට ඕන මේ ගොඩනගන ධර්ම ස්ථාවර නැහැ. ඒවා දුක් දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්තයි. ඒ වගේම ආත්මීය වශයෙන් මේ අසවලා මේක කළා කියලා පුද්ගල වශයෙන් අපිට නිග්‍රහ කරන්න පුළුවන් කමක් නැහැ. එතන තියෙන්නේ ඒ දුර්වල නාම ධර්මයන් සහ සාංශාරික ඇබ්බැහි හේතු කොටගෙන ඒ වගේම අකුසල කර්ම සාංශාරිකව කරපුවා එතනට හේතු වෙලා නැවත නැවත ඒ බඳු අපරාධ කරන්න පෙළඹෙන හැටි. ඉතින් ඒ විදිහට අපට සත්පුද්ගල ස්වභාවයෙන් විනිර්මුක්තව ඒ කාරණේ දකින්න පුළුවන් නම් එතන ගැඹුරු විදර්ශනාවකට යන්න පුළුවන්. හැබැයි එහෙම අපි විදර්ශනා කරපු පමණින් අපේ භවය නවතිනවා කියලා තීරණය කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ මහාචත්තාරිස්සක සූත්‍රය පැහැදිලි කරනවා ආරෂ්ඨාංග මාර්ගය ක්‍රම දෙකක් පවතිනවා ලෞකික සහ ලෝකෝත්තර වශයෙන්. එතකොට දැන් ඔය විදර්ශනාව තුළ අපිට උපදින්නේ සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය මාර්ගසිතක් ඇති වෙන තෙක් අපිට ලෞකික සම්මා දිට්ඨිය හැටියට තමයි ජනිත වෙන්නේ. ඒ ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා කියන මට්ටම. ඒ කියන්නේ සාසවා ආශ්‍රව සහිතයි. පුඤ්ඤ භාගියා සැප විපාක ඇති කරන උපදි වේපක්ක පංචස්කන්ධයක් නිර්මාණය කරන්න සමර්ථයි. පංචස්කන්ධය නැමැති විපාකයක් නැවත ඇති කරනවා. එතකොට මාර්ගසිතේ ඇතිවෙනා වූ විදර්ශනා සම්ප්‍රයුක්ත සම්මාදිට්ඨිය පමණයි කෙලස් ප්‍රහාණය කරන්නට සමත් වෙන්න. ඉතින් එහෙම අරහත් මාර්ගඥාණයෙන් අවිද්‍යාව තෘෂ්ණා සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් මට්ටමට සම්මාදිට්ඨිය වැඩුණොත්, විදර්ශනා ඥානෙ වැඩුණොත්, ඒ තනත්තාගේ භව පැවැත්ම එතනින් නිමවටපත් වෙනවා. එතෙක් ඒ තනත්තා භව පැවැත්ම සහිත වූ විදර්ශනාවක් තමයි පවත්වන්නට සමත් වෙන්නේ. ඉතින් ඒ නිසා එකවරම අපිට මෙන්න මෙහෙම කළොත් රහත් වෙන්න පුළුවන් කියන ප්‍රතිපදාවක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ එකම ප්‍රතිපදාව නැවත නැවත පුරුදු පුහුණු කිරීමෙන් තමයි අනුපිළිවෙලින් අරහත්ත්වයට දක්වා යන්නේ. එහෙම නැතුව එකපාරට රහත් වෙන්න කියලා මොකක්වත් ක්‍රමයක් නැහැ. තථාගතයන් වහන්සේ විශේෂයෙන් කීටාගරි සූත්‍රය වගේ තැන්වලදී දේශනා කරනවා මහණෙනි මේ එකවර කෙලස් ප්‍රහාණය කිරීමක් ගැන නෙමෙයි මම මේ දේශනා කරන්නේ අනුපූර්ව ප්‍රතිපදාව අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ශික්ෂණයක් එතකොට ප්‍රතිපදාව එකයි ප්‍රතිපදාව තුළ නැවත නැවත පුහුණු තුළ තමයි අපි සෝවාන් මාර්ගඥානයේ තුළ නවතිනවද සකෘදාගාමි අනාගාමි මාර්ගඥානය තුල නවතිනවද එහෙම නැත්නම් කෙලින්ම අරහත්ත්වයටමපත් වෙලා භව ගමන නිම කරනවද මේ භවය තුල කියන එක තීරණය වෙන්නේ අපි පුහුණු කරන ප්‍රමාණයත් එක්කලා ප්‍රතිපදාව එකමයි එතකොට මේ ජීවිතේ රහත් වෙනවා නම් මේ ජීවිතේ සෝවාන් වෙනවා නම් මේ ප්‍රතිපදාව රහත් වෙනවා නම් මේ ප්‍රතිපදාව කියලා දෙකක් නැහැ එකම විදර්ශනාව නැවත නැවත ප්‍රගුණ කරන ප්‍රගුණ කරන ප්‍රමාණයත් එක්කලා තමයි අපේ සම්මා දිට්ඨිය සියලු කෙලසුන් නසන්නට සමත් වෙනවද යම් ක්ලේශ කොටාසයක් නසන්නට සමත් වෙනවද එහෙම නැත්නම් తాවකාලික වශයෙන් කෙලස් සමනය කරන ලෞකික මට්ටමේ පමණක් පවතිනවද කියන එක තීරණය වෙන්නේ අපි ඒ විදර්ශනා ඥානය ප්‍රගුණ කරන ප්‍රමාණයත් එක්කලා